නමෝ තස්ස භගවතු වරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්ම සංඝං නමස්සා සතරයි ස්වාමීන් වහන්සේ මගේ කමඨම් වර්තාව ඊයේ දවසේ කමඨම් භාවනාවේ කමඨම් වර්තාව මේ පස්වරු 6ට භාවනාවට වාඩි වුණෙමි පළමුව බුදුගුණ මෙනෙහි කොට වන්දනා කළෙමි වටපිටාව වාහන නොමැතිව ජනශූන්‍ය ඇති බැවින් නිෂ්කලංක ලෙස ආනාපාන සතිය වැඩි යුතුයයි සිටුවෙමි. මුලදීම හුස්ම නාසය ආශ්‍රිතව සිදුවෙන්නේ බැයි බැලීමි. එවිට මාහට සිත වේගවත්ව උදාහරණ වශයෙන් කියනවා නම් මුහුණාවට පියාඹන මැස්සෙක් එමෙහෙ මුහුණෙත් පහනවා එළියටත් යනවා ආදී ලෙසට තමයි හිත වේගවත් බව දැනුනේ මේ අවස්ථාවේ. ඉතින් ඒ අවස්ථාවේ මට සිහිපත් වුණා සිත මේ මුලදී කුරුහරකෙකු මෙන් විය හැකි බව අසලා තිබුණා බුදුවදන. ඉතින් මට ඒක සිහිපත් වුණා. ඒක නිසා මං හිතුවා කමක් නෑ ඒ ආකාරයෙන් හරි හුස්ම ගැන බලනවා කියලා. ඉතින් මම ඒක අවස්ථාවේ ටිකක් හිතුවා හිත දැඩි කරගත යුතුයි මේ ග්‍රහණයට ගත යුතුයි හිත කියලා වගේ මට හිතුණා. මොකද මගේ අපේක්ෂාව උනේ අද බොහොම නිෂ්කලංක දවසක් හොඳට භාවනා කිරීම කියන එක. ඒ අනුව ඒ අනුව ඉතින් සරමත් දැඩිකොට හුස්ම දෙසටම පවත්වා ගන්න උත්සාහ ගත්තෙමි. ධර්මක කාලයකදී සිත සංසුන් වන බවක්ද දැනිනි. හුස්මද ස්ථාන නොදැනුණත් ඉහළට පහළට ගන්නා බව මට දැනෙන්න උනා. එක්තරා අවස්ථාවේදී හුස්ම ඉහළ ක්‍රමානුකූලව පහසෙන් සිදුවන බව දැනුණා. ඒ නමුත් ඒ සමගම පසුබිමිනොත් නොයෙකුත් රූප ගමන් කරන බවකුත් පෙනෙන්න වුණා. ඒක මට තේරුම් ගැනීම අපහසුයි ස්වාමීන් වහන්සේ හරියට බෑග්ග්‍රවුන්ඩ් එකේ තිරය නිකන් පිටුපස රූප ඇදෙනවා වගේ හඳුනාගත නොහැකි රූප ඇසට ඇසට නොයේ නිකන් ඇසට දැනෙන ආකාරයට දැනෙනවා. නමුත් හුස්ම යන ඉහළ පහළ යන විත්තිය මට කල්පනා වෙනවා. ඉතින් නමුත් වෙනදා වගේ මුවක් කල්පනාවලට හිත දුවන බවක් එච්චර දැනුන්නේ නැහැ. ඒ වගේම ශරීරයේ පහසු ආකාරයක් තියෙන බවත් තේරුණා. ඒ නමුත් මං හුස්මෙන් හිත ලිහිල් වෙනකොට මේක මට දැනුනේ මං හුස්ම දිහාම හයියෙන් අල්ලාගෙන ඉන්න ස්වභාවයකින් තමයි මේ ඉන්න බලන්නේ. ඒ හුස්ම පොඩ්ඩක් හරි හිත ලිහිල් වුණාද කල්පනාව වෙන අතකට යනවා බව මට දැනෙන්න පටන් ගත්තා. يعني කීප වාරයක්ම එහෙම සිද්ධ වුණා. ඒක මං ආයෙත් හිත තද කරලා හුස්ම ගැනම හුස්මටම තබා ගන්න උත්සාහ කළා. ඉතින් ඒ විදිහට අතරමැදදී එහෙම සිහිය කල්පනා වෙන තැනකට යනවා හිත ලිහිල් වෙනවා නැවතත් මං එතෙන්ට ගන්නවා අන්න ඒ ආකාර ස්වභාවයක් මට දැනෙන්න පටන් ගත්තා මේ අතර ඉතින් ආසන්න පන්සලේ අර පිටසංජාවන ආරම්භ වුණා නමුත් මං එතනදී ඒ શબ્දේ බාධාවක් නොකර ඉන්නවා කියලා හුස්මට මෙහිත යොමු කළා තරමක් වෙලාවක් එහෙම කරන්න පුළුවන් වුණා නමුත් පස්සේ මතරමැදදී හිතුණා මේ ටිකක් හිත කැඩෙනවා. ඉතින් ඒකෙදි යොදා ගන්න බෑ හරියට හුස්මට කියන අදහස ආවා. ඒත් මං හිතුවා එසේ වුණත් එමෙ ඉරියව්වෙම ඉඳලා බලනවා කියලා. එතකොට අර හුස්ම නාසය ප්‍රදේශයට ફોકસ වෙලා නැති වුණාට මට නිකන් මම බොහොම සැහැල්ලුවෙන් ඔහෙ ඉඳගෙන ඉන්නවා කියලා තමයි පටන් ගත්තේ. එවිට මේ මුළු ශරීරයේ ඇතුළත නිකන් පිම්බෙන ගතියක් වගේ. ඒක නිකන් උඩුකය විතරයි. මේ පපුව කොටස වගේ නිකන් ඇදේනවා බැලුමක් පිම්බෙනවා පහල ටිකක් හැකිලෙන ගතියක් වගේ එකක් දැනෙන්න ගත්තා ඒක කොහෙන්ද එන්නේ යන්නේ කියන එක මට තේරෙන්නේ නමුත් නාසයේ කොටසේ හුස්ම නැහැ ශරීරය ඇතුලේ තමයි ඒ වගේ දැනෙන්නේ පිම්බීමක් නැවතත් එහෙම ඒ විදිහට මම ඒකට අවධානය යොමු කරගෙන ඉන්නකොට මට ආපහු අර හුස්ම නාසයේ අසලින් දැනෙන්න පටන් ගත්තා ඒ විදිහට මම ටික වෙලාවක් එහෙම ඉන්න පුළුවන් වුණා ඊට පස්සේ මේ ශබ්දයත් මේ හුස්මේ ඒක තැන්වල දැනෙන ස්වභාවයත් එහෙම ඉන්නකොට මට හිතුණා දැන් මේ භාවනාව නෙමෙයි දැන් මේ සාමාන්‍ය තත්ත්වය තමයි මම ඉන්නේ කියලා මට හිතුණා. ඒක නිසා මම හිතුවා 108 වාරයක් දැන් බුදුගුණ සංජායනා කරන්න ඕන කියලා. එතකොට ඊට පස්සේ මම පැයක් ඒ 108 වාරයක්ම සංජායනා කළා ඒ වෙලාවේ. ඊට පස්සේ එතනම ඉඳගෙන භාවනාව ආවර්ජනා කළා කොහොමද සිද්ධ වුනේ කියලා. ඉතින් ඒ අනුභවයේ ඔබ වහන්සේටත් අනුමෝදන් කළා. සෑම දිනාටම අනුමෝදන් කළා. සාදු සාදු සාදු. ඔය කියන හැටියට භාවනාවට වාඩි වුණාම අපේ පළවෙනියෙන්ම හොඳම දේ තමයි අර බුදුහාමුදුරුවෝ කියන්නේම වෙන අරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියන ඒ උපදේශයට පොඩ්ඩක් අනුගත වෙන්න ඕන. ඒක කියනවනම් පොඩ්ඩක් අනුගත කියන්නේ. ඒ කියන්නේ මූලිකව නිදහස් තැනකට ගිහිල්ලා නිදහස් වටපිටාවකට ගිහිල්ලා වාඩි වුණාම පොත තියෙන්න. ඊළඟට අපේ හිතට මතකෙ තියෙන අදහස තමයි මම අද අනුපාණය බලන්න යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒක දෙවෙනි අදිය. පළවෙනි අදියට වෙන්නේ සිහියට දාන තැන දෙන්නයි ඉගෙන ගන්න කියන එක. අන්න ඒ දෙයට නැඹුරු වෙනකොට ඒ දෙයට අපි හිත යොමු කරනකොට හිත නමනකොට ඒ වෙලාවේදී අපේ ශරීරයේ තුල යම් කිසි දෙයක් අතිත වෙනවද අපේ සිහිය තුල යම් කිසි දෙයක් ඉස්මතු වෙනවද තේරෙනවද ඒ සිහියට යම් කිසි දෙයක් ගලාගෙන ඒමක් පවතිනවද දැනෙනවද තේරෙනවද ඒ ටික දැනෙන්න සහ තේරෙන්න පටන් ගන්නවා ඒක ස්වභාවිකයි. ඒ දැනෙන දේ ස්වභාවිකවම දැනෙන දේ ස්වභාව ධර්මයේ තුලින්ම මතුවෙන සද්දේ නම් සද්දේ සතෙක් යනවා නම් සතෙක් යන එක ආදී ඒ ටික දැනෙනවා නම් ඒකේ තේරුම ඒ වෙලාවේ අපේ ශරීරයේ තුල බාහිර ප්‍රදේශයන් වලට අපේ සිහියට ස්පර්ශ කරන්න පුළුවන්කමක් තියෙන එක. අපේ සිහියට අපේ ශරීරය තුළ තියෙන බාහිර ප්‍රදේශය ස්පර්ශ කරන්න පුළුවන් කියන සංඥාවයි මේ අපිට පෙන්වන්නේ. හැබැයි ඔතනදී පොඩ්ඩක් අර අපේ තියෙන උමනාව ටිකක් අපිට බලපෑම් කරනවා නෑ මට උමනා වෙන්නේ. ඔය තියෙන දේ දකින්න නෙවෙයි ආනපානේ බලන්න කියලා. අන්න ඒක හන්දා අපි අර එක්තරා විදිහකට බලහත්කාරකමක් අපේ සිහියට කරනවා මට ආනපානේ බලන්න. ඊට පස්සේ හිතට දැන් අලුත් අවදාන කොමාන්ඩ් නියෝගයක් තියලා කියනවා ආනපානය දැකගත යුතුයි කියලා. එහෙම වුණාම එක් එක් අවස්ථාවන් වලදී අපි ඒ යොදන බලයට ඒ වීඩණයට සාපේක්ෂ වෙන හැටියට එයා ආශාසය සහ ප්‍රාශාසය කියන එක පෙන්වන්න පුළුවන්. එතකොටයි අපිට ඔය එන භාවනා අධ්‍යක්ීම් ටික අර රැන්ඩම් හැටියට වගේ තැන් තැන් වලින් එන්න පටන් ගන්නෙ. හේතුව තමයි අර මූලික තියෙන කොටස් වලට අපි එච්චර අවධානමත් නොවන හන්ද. මගේ යෝජනාව මේකයි. ශරීරේ බාහිර නම් යම් වේලාවකදී භාවනාවේදී දැනෙන්නේ. ඒ දැනෙන බාහිර ස්වરૂපයත් එක්ක ඉන්න ඕන පුළුවන් තරම්. අද දවස තුලදී භාවනාවේදී ආනපානයම බලනවා කියන එක ඇත්තටම ඒක අපි ගාව තිබිච්ච එක්තරා කාලයක තිබිච්ච නිකන් අර අතීත අදහසක් වගේ එකක් කරේ. සතිපට්ඨානය කියන එකට අනුව බලනකොට සතිපට්ඨානය තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙන්නේ කොහොමද? පනස්ස සතිපච්චපට්ඨිතා හෝති කියලා. මතුවෙන මතුවෙන හැම එකක්ම සිහියට දාගන්නවා නැත්නම් සිහිය ඇති කරගන්න හේතුවක් කරගන්නවා කියන්නේ. නත්‍ය කිංචි ලෝකේ උපාදී. ඒවා එකක්වත් උපාදානයක් කරගන්න නැතු. නමුත් අපේ ජීවිතය තුළ අපි උපාදානයක් වශයෙන් තියාගෙන තියෙනවා මොනවද ආනපානෙම බලන්න ඕනේ කියන සංයාවත් එක්ක ඒක හන්දා අර සිහියට ප්‍රධාන තැන දීමත් එක්ක අපි අපේ තියෙන ආත්ම සංයාව කියන එකට මූලිකව ඉඳලම තට්ටු කරන්න පටන් ගන්නවා මගේ යෝජනාව තමයි ඒ විදිහට සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නකොට අවශ්‍ය ගාමේ අපිට තේරෙන ගණේවි අපිට දැනට දැනෙන දේ මොනවද? තේරෙන දේ මොනවද? ඒ දැනෙන දෙයට මම දක්වන ආකල්පය මොනකද? මගේකට අමනාපද මනාපද අනේ ආකාරය. මුලින්ම මම වන්නේ එක තමයි මේ හැම එකකටම මනාපයක් දක්වන්න ඕනේ. ඒකට එන්ට දෙන්න ඕනේ, තීන්ට දෙන්න ඕනේ, ඇහෙට දෙන්න ඕනේ, දැනෙන්න දෙන්න ඕනේ ආදි වශයෙන්. එහෙම වෙලා ශරීරයේ මතු පිට නම් තේරෙන්නේ ඒ මතු පිට තේරෙන ප්‍රමාණය පුළුවන් තරම් වර්ධනය කරගන්න බලන්න අර හුස්මට යන එක තේචාවල හුස්මට යන්න පුළුවන් කවදා හෝ දවසක නමුත් ඊට කලින් අර ශරීරය ගැන තියෙන සංඥාව වැඩි දියුණු කරගන්නේ හොඳයි මොකද එහෙම නැතිනම් පස්සේදී අපිට භාවනාවෙන් අයින් වෙන්න සිද්ධ වෙන විදිය මොකක් හරි අදහසක් එනවනම් ඒ එන්නේ අපි ස්පර්ශ නොකරපු මොකක් හෝ කාරණාවක් නම් ඒකේද ඉතින් එහෙම වුණාම ඊළඟට ශරීරයේ අභ්‍යන්තරයට යන්න මේ ශරීරයේ අභ්‍යන්තරය තුළ තියෙන ওই ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නාසිකාග්‍රේ විතරක් නෙවෙයි වදින්නේ තියෙන්නේ. ඒක මේ මුළු ඇඟ පුරාම යන එකක් කියන එකත් එක බලා ගන්න පුළුවන්. වගේම ඒ ආස්වාදයේ සහ ප්‍රාස්වාදයේ හඳා ශරීරය තුල තියෙන සංකෝචන සහ ප්‍රසාරණ කියන දෙකෙන් ඉන්දියන හැකිලෙන ගති පපුව හරියට දැනෙන්න පුළුවන්. ආහය හරියට දැනෙන්න පුළුවන්. බඩ නැත්නම් උදරේ හරියට දැනෙන්න පුළුවන්. සමහරකට ඇඟිල්ලක් දැනෙන්න පුළුවන්. ඒ තරමටම සිහියක් දියුණු කරන එකයි අපි අපේ භාවනා අරමුණ හැටියට භාවිතා කරන්නේ සතිපට්ඨානෙදී සතිපට්ඨානේ භාවනා අරමුණ තමයි සිහිය. ඉතින් ඔබතුමීගේ ඔය කමඨාන් වර්තාව හොඳයි. අර මූලික දවස් වලට වඩා දැන් ගොඩක් වෙනසක් තේරෙනවා. ලොකු දියුණුවක් ඇති මම සලකනවා ඒක. ඒක ඒ විදිහට එකක් වෙයි කියලා තවදුරටත් එහෙම දිනු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා බලන්ටම 100ටම ප්‍රධාන තැන දෙට අර හිතේ තියෙන බලාපොරොත්තු වෙච්ච ආනපානය දකින්න ඕන හෝ ආනපානයම දැක ගන්න ඕන හෝ ශරීරය තුල තියෙන මුදු සහැල්ලුකම බලාගෙන ඉන්න ඕන කියන එකට වඩා නෑ මේ තියෙන ඕන එකක් එක්කම 100න් ප්‍රවදානම ඉන්නවා කියන එකට පිට ගන්න පටන් ගත්තොත් හොඳයි කියන යෝජනාවක් කරගන්න. ඊට පරිබාහිරව තියෙන ඒ අනික් අදහස් ඔක්කොම ටික හොඳයි. වගේම සාමාන්‍ය ජීවිතයේ ඒ ලබාගත් සිහියේ යම් යම් කොටස් වගේ එකතු කරගන්න උත්සාහ කරන්න, ලං කරගන්න උත්සාහ කරන්න. සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන මෙවලමක් බවට සිහිය පරිවර්තනය කරන්න බලන්න. ආස්සා. ආස්සා. මගේ වார்த்தාව ඉදිරිපත් කරනවා. ඒක මම 15 වෙනිදා ලිව්වේ. සුපුරුදු ලෙස මෛත්‍රී භාවනාවෙන් භාවනාව ආරම්භ කළෙමි. ටික වේලාවකින් සිත තැම්පත් වෙන ස්වභාවය අත්දකින්නට ලැබුණි. ඒ අතරේදී මා හිත හුස්මට යොමු කරගන්නට අවධානය යෙදූ විට එය යම් අවස්ථාවකදී සාර්ථක වූ අතර තවත් විටක එය පිටතට යන බව තේරුම් ගතිමි. එවන් විටදී ශරීරයේ වේදනාවන් ඇතිවන තැන් දෙසට යොමු වී කය කෙරෙහි සිතේ අවධානය යොමු කරවූ අතර කය පවතින తත්වය නොදැනී ටික වේලාවකට පසුව කය පවතින తත්වය නොදැනී සිත ඉහළට එසවෙන බව දැනුනි. සිත ඊතා ඉහළක පවතින බව දැනුණු අතර ඒ නැවත කය දෙකටම යොමුවන ආකාරයේද බලා සිටීමි. විටින් විට එම සමාවෙන ඔව් එහෙම ශරීරේ කොහාට දාපහුව ආවේ? හිත ඉහළට එසවිලා නැවත ඒ දිහා බලන් ඉන්නකොට මගේ ශරීරයට සිත සිතට ශරීරය දැනෙන්න ගත්තා. ඒ දැනෙනකොට ඒ දැනුනේ ශරීරයේ කොටසක්ද නැත්නම් සම්පූර්ණමද බාහිර පැත්තද එළිය පැත්තද ඒක කියනවා නම් ස්වාමීන් වහන්සේ පළමුවෙන් දැනෙන්න ගත්තේ උරහිස් දෙපස. හ්ම්. එයින් පස්සේ අර වහන්සේගේ කමඨහන් අනුව ශරීරය දෙසටම යොමු වෙන්න කියන කියපු ඒ කාරණයද මම මතකයට ගනිමින් කය දෙසට මම යොමු ඒ දෙස බලා සිටීම. විටින් විට එම ක්‍රියාවලිය සිදු අතර නැවත සිහිය සාමාන්‍ය ස්වභාවයට පැමිණෙනවා. ඒ ටික තමයි මට භාවනාව තුළ ලැබුණු අත්දැකීම හැටියට මේ ප්‍රකාශ කරන්නට තියෙන්නේ. ඒ අතර ඔබ වහන්සේගේ පහුගිය සතියේ මේ දේශනාවට මම නැවතවරක් අහුම්කන් දුන්නු විට ඒ අනුව මට මේ කොටස ලියන්නට සිතුණා. පසුගිය සතියේ ස්වාමීන් වහන්සේ කළ පැහැදිලි කිරීම තුළ පහත කරුණු ලියන්නට යෙදුණෙමි. එනම් mindfulness practice එසේ නැත්නම් සතිය පිහිටුවීම තුළ මා තුළ ඇති වී ඇති වෙනස්කම් මේ ආකාරයයි. එක සිත සැහැල්ලු වීම මම අත්දැක්කා මෙන්න කයේද සැහැල්ලු බවක් මට අත්දකින්නට ලැබී ඇත. ඒ කියන්නේ මට ඉස්සර මම භාවනාව මේ තරම් දුර යන්න කලින් ගද්දී මට ශරීරය බරක් වගේ දැනෙච්ච දෙයක්. දැන් මට ශරීරය බරක් නෙවෙයි. ඒකයි මම එතන අදහස් කරන්නේ. ඊළඟට මට පරයන්කය තුල මං ආරම්භයේදී මට විනාඩි 20 30 ඒ ආකාරයට ඉන්න පුළුවන් වුණේ. පසුව පැයක් දැන් ඒක මට පැය එකමාරක් පැය විනාඩි 40ක් වගේ වැඩි වෙලාවක් සිටීමේ හැකියාවක් මට ගොඩනැගිලා තියෙනවා. ඊළඟට මම දවසේ කරන කාර්යයන්වලදී කාර්යක්ෂමතාව ඉස්සරට වඩා ගොඩනැගී ඇති බවක් මට පෙනී යනවා. ඊළඟට මම හුදකලා බවට මම කැමති ඒක පොඩ්ඩක් අහන්න. කාර්යක්ෂමතාවය කියන්නේ කොහොමද? කාර්යක්ෂමතාවය කියන්නේ වැඩ කෙරෙහි දැන් කුසිය වැඩ කියලා උදාහරණයකට ගත්තොත් මගේ අවධානය තියෙන වෙනදා ගත්තොත් මම පරණ සිතුවිලි වලට යොමු වෙනවා. දැන් මට එහෙම දෙයක් නැහැ. ඒකට මම උදාහරණයක් හැටියට කිව්වොත් මම මගේ මවට ගොඩක් ක්ලෝස් කෙනෙක් මව නැති වෙලා දැන් සෑහෙන කාලයක් ඉස්සර මට ඒ සිතුවිලි ඇවිල්ලා මගේ හිත තුල නැවත වැඩ කරනවා දුක ඇති වෙනවා. අද මට කිසිසේත්ම එහෙම කිසිම දෙයක් එන්නේ නැහැ. මගේ මේ එදිනෙදා වැඩ කටයුතු කරෙහි තමයි මගේ නැඹුරුව තියෙන්නේ. ඒ නිසා මට මේ ඒක මං හුඟක් අවබෝධයෙන් ලොකු උත්සාහයකින් ඒ කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීම තුළ ලබාගත් දෙයක් ඇයි මට හැඟී යනවා. ඒ තුල දවසේ කරන කාර්යයන් වලදී කාර්යක්ෂම බව වැඩි කියලා මට හැඟී යනවා හේතුව මම වැඩ ඉක්මනින් ඉවර කරගන්න නිසා. ඒ අතර මම කාටවත් යාළුවන්ට කතා කරන්නේ නැහැ. ටෙලිෆෝන් කෝල් එකක් ගන්නේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පමණයි. ඒකත් ඊටා සීමා සහිතයි. හුදකලා බවට ඇලුම් කරන බවක් මට ජීවිතය තුළ දැනී යනවා. ඒ ටික තමයි ඔබ වහන්සේ මේ භවනාව තුළ අපි ඒ ලබා ඇති යම් තත්වයක් තිබේද කියන එකට මට මගේ මේ එදිනෙදා ජීවිත කටයුතු අතරදී කියන්න පුළුවන් ප්‍රතිඵල හැටියට තියෙන්නේ. එහෙමයි. ඔබ වහන්සේට පෙරුවන් සරණයි. මට මේ ධර්ම ගෲප් එකට එකතු වෙන්නට නිමල් මහතා දුන් සහයෝගයත් අනිකුත් සමාජික සමාජිකාවන්ට පෙරුවන් සරණයි. ඔබතුමියගේ මොකක් හරි අද ඔය කමඨාන් වාර්තාවේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැතිනම් ඔය කියන සාමාන්‍ය වාර්තාව තමයි. නමුත් ඔය කියන වාර්තාවේ තියෙන හැටියට ඔබතුමිය සතුටුයිද භාවනාව සිද්ධ වෙමින් පවතින විදිය ගැන? මම මට ඒකට සතුටුයි. මම පටන් ගත්තෙම මෙහි මෙහෙණින් වහන්සේ ගාව මෛත්‍රී භාවනාව තුලින් දැන් දැන් තමයි මම විපස්සනාව කියන එක පිළිබඳ අවබෝධයක් ලබලා ඒ තුල මගේ ප්‍රායෝගික తত্ত্বය දියුණු කරගන්න උත්සාහ කරන්නේ. ඒක සමහර දවස්වලට දැන් අද භාවනා කරද්දී මගේ හිත ඒ මේ සංසුන් කරගෙන ලෑස්ති වෙනකොටම මගේ මේ චූටි මිනිමිරි දොර අරගෙන ආවා. අවුරුදු 3යි. එතකොට මට ඉතින් එයාව නොසලකා හරින්න බෑ. මම එහෙමම ඒ මගේ කාර්ය නවත්තලා එයාගේ අවශ්‍යතාවලට හුඟක් දීලා ඒ වැඩ කටයුතු කළා. ඉතින් ඒක මට දියුණු කරගන්නේ ස්වාමීන් වහන්සේ මම ද්වේෂයෙන් බලන්නෙත් නෑ මට කරගන්න නැහෙනි කියලා සාමාන්‍ය ආකාරයට හිමීටි හිමීට ගොඩනගා ගන්න උත්සාහයක යෙදෙනවා. මේ මොළය. සතිපට්ඨානයේ වැඩිම තුලින් සිහිය දියුණු කිරීම තුළින් අපි ඉගෙන ගන්න ප්‍රධානම කරණාව තමයි වැදගත්ම දේ හෝ වැදගත්ම කෙනා හෝ මම වැදගත් කියලා හිතන එක මම කරන එක නෙවෙයි කියන්නේ. නැත්නම් වැදගත්ම කෙනා මම නෙවෙයි සහ වැදගත්ම දේ මම මේ කරන එකම නෙවෙයි කියන එක තේරුම් ගන්න එක නැත්තම් මට කරන්න ඕනම දේ උමනා දේ කරන එකම තමයි වැඩගත්ම කියන එක එහෙම එකකට තියෙන අදහස ඒ විදිහේ දර්ශනයක් එක්ක තියෙන අපේ මේ හිතට ඒ දර්ශනයෙන් නිදහස් වෙන පාර කියලා දෙන එක සතිපට්ඨානයේ මූලික පරමාර්ථයක් වෙනවා. ඕකේ මෙහෙමයි සරල විදිහට කිව්වොත් අපි භාවනාවට වාඩි වෙලා සිහියට ප්‍රධාන දෙන දෙයට ඉගෙන ගන්න කෙනා මට ඇහෙන්නේ සද්ද නම් මම වයතන්ට අර උපදේශයක් හැටියට කියන්න උත්සාහ කළේ ඒ සද්දෙට ප්‍රධාන තැන දීලා තමන්ට අර බාලලන්ට ඕනකම තියෙන ආනපානෙ පැත්තක තියලා ඒ ඒ ප්‍රධාන වෙලා එන ස්වභාව ධර්මයෙන්ම පෙන්නලා දෙන ඒ දිෙත් එක්ක මොහොතක් සාමයෙන් ඉඳන් ඉගෙන ගන්න ඕන කියන එක. අන්න එතකොටයි අපි ඉගෙන ගන්න පටන් ගන්නේ අපේ හිත ඇතුලේ සංසාරිකව ඇත්තටම හැංගිලා තියෙන කෙලෙස් සහ උපක්ලේශ කියන ඒවා මොනවද කියලා මොනවද සාමාන්‍ය ජීවිතය තුළ අපිට ඇත්තටම අපේ හිත නැමෙන්නේ ගොඩක් වෙලාවට අපි කැමති දේම කරන්නට කැමති දේම අහන්නට කැමති දේම කන්නට කැමති විදිහට ඉන්න අන්න එහෙම එකක් එක්ක නමුත් මේ ජීවිතේ අපිට එහෙම එකක් කරන්න ඇත්තටම පුළුවන් කමක් නැහැ යේන යේන හිමඤ්ඤන්ති තතෝ සංකෝති අඤ්ඤතං අපි වැඩිපුර වැඩිපුර භාවනාවට නැඹුරු වෙන්න නැඹුරු වෙන්න සතිපට්ඨානයට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න ඔය අපි ගාව තියෙන එහෙම අදහසක් තියෙනවා නම් මටම මගේ අදහස්කම ප්‍රධාන තැන දෙන්න ඕන කියන එක ඉස්මතු වෙන්න ගන්නවා ඒ ඉස්මතු වෙන්නේ කොහොමද සද්දේ ඇහෙනකොට ඒ සද්දේ අහන එක නතර කරන අපි යනවා ආනපන බලන්න එතන තියෙන්නේ ස්වභාව ධර්මයේ තියෙනවා ඒ වුණාට මට ඕන වෙනවා මේ ස්වභාව ධර්මයට අභිභව ගිහිල්ලා මගේ වමනාව සිද්ධ කරන්න කියලා. මෙන්න මේ වගේ තැනක ඉඳලා තමයි අපි අපේ තියෙන ආත්ම සංඥාව කියන එක කඩන්න පටන් ගන්නේ. ඒකයි මම කිව්වේ මනපාන සතිය එහෙම නැතිනම් මේ සතිපට්ඨානය අපේ තියෙන යටගියාවල් ටික ඔක්කොම එළියට ඇදලා දානවා. ඉතින් කවුරු නමුත් කෙනෙක් සතිපට්ඨානය වඩනකොට ඒ කෙනා ඉගෙන ගන්න පටන් ගන්නවා ස්වභාව ධර්මයේ තුලින්ම ස්වාභාවිකවම ඒ ස්වභාව ධර්මයට අනුගත වෙලා අවනත වෙලා ජීවත් වෙන්න කොහොමද කියලා. අන්න එහෙම වෙනකොට භාවනාව සිද්ධ වෙන විදිහ අර පෞගේ සති කිව්වේ ඒකයි. තථා තථා විහරන්තං තතත්තාය පනසති. අපි ඒ ඒ ආකාරයට භාවනාව තුළ හෝ සාමාන්‍ය ජීවිතය තුළ හැසිරෙනවා නම් ඒ ආකාරයට පැමිණීමක් සිදු වෙනවා. ආන් ඒ විදිහට සලකලා බලනකොට ඔය ඔය කියන හැටියට අපි අර දරුවා එනකොට කාමරේට එයාට තැන දෙනවා කියන එක හරියට ආනපනය බලබලා ඉන්නකොට නැතිනම් භාවනාවට වාඩි වුණාම අපිට බලන්න ඕනකම තියෙන ආස්වාසිය සහ ප්‍රාස්වාසිය උනාට සද්දයක් ඇහෙනවා නම් ඒ දෙයට තැනක් දෙනවා වගේම දෙයක්ම තමයි. අපි ආස්වාසිය සහ ප්‍රාස්වාසිය බලාගෙන ඉන්නකොට එකපාරටම ශරීරය තුල තියෙන වේදනාවක් වඩා ලොකුවට විශාල වෙලා දැනෙන්න වෙනවා නම් අර ආස්වාසිය සහ පාස්වාසිය බලන එක පැත්තකින් තියලා අන්න තියෙන වේදනාවත් එක්ක මොහොතක් සාමයෙන් ඉඳ ඉගෙන ගන්නවා වගේ දෙයක්. අන්න ඒ විදිහේ ක්‍රියාදාමයන් එක්ක තමයි අපි අර සාංශාරිකව අපේ හිතේ තැම්පත් වෙලා තියෙන මටම කරන්න ඕන කියන ඒ මගේම ඌමනාවටම යන්න ඕන කියන එක පැත්තකින් තියලා අපේ වැදගත්ම කෙනා අපිත් එක්ක ඉන්න කෙනා බවට පරිවර්තනය කරගන්න. අපේ වැදගත්ම දේ අපිත් එක්ක තියෙන දේ බවට පරිවර්තනය කරගන්න. එතකොට අපි නෙවෙයි මම නෙවෙයි. ඉතින් එහෙම වුණාම භාවනාව තුළ අපි තැම්පත් වෙන්න වුණාම අපේ ශරීරය ගැන තේරෙන්න පුළුවන් ආනාපානය තුල තේරෙන්න පුළුවන් ශරීරය තේරෙන්න පුළුවන් ශරීරයේ හිස්සන බව තේරෙන්න පුළුවන් ඒ හිස්සන ස්වභාවය ශරීරය අපිට කියන එක මානසික භාෂාවක් කියන්නත් පුළුවන්. ඒ භාෂාව තුළ අපිට තේරෙන්න පුළුවන් උස්සට උඩට යනවා හෝ ඉස්සෙනවා අන්න වගේ ස්වභාවයක්. ඉතින් ඒවා එක අපිට තේරෙනවා නම් ඒ හැම එකක්ම සිද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා. අන්න ඒ ක්‍රමය යම් ඉගෙන ගන්නට ඕන. කොහොමද මේ තරමේ කායික නිදහසකට මම ආවේ? ඒ කියන තැනට නොදැන්න වේතකොට ඔය ඇවිල්ලා තියෙන දැන. ඒ දැනගෙන ආපු විද්‍යාවම නැවත නැවත පුරුදු කරන්න බලන්න. ඒ කායිකෝ ඒ තරම් හැල්ලුවක් එන්න පටන් ගත්තේ කොහොමද? මොන හරියටද පළවෙනියෙන්ම මොකක් හින්දාද කියලා. එතකොට ඔබතුමීට තේරෙවි සමහර ශබ්දබද්ද වලට අපි මනාපයි. සමහර ශබ්ද තියෙනවා අහගෙන ඉන්න කැමති. සමහර ශබ්ද තියෙනවා අහගෙන ඉන්න අකමැති. සමහර ශබ්ද තියෙනවා ගානකට ගන්න. ඒ ඒ විදිහටමයි සිතවිලි වලටත් ඔය වගේම ආකල්ප ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ සිහිය දියුණු කිරීම තුළින් අපි අපේ තියෙන උවමනා එපාකම් කියන මේ හැම එකක්ම දකින්න පටන් ගන්නවා. ඒ උවමනා එපාකම් කියන ඒවට අහු නොවි ඉන්න හින්දා ඒවට අහු නොවි සබහා ධර්මයට ගරු කරගෙන ඉන්න හින්දා අපි ඔය කියන තැනටපත් වුණා කියන එක තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට එකනට යන්න අපේ අර තියෙන මමත්වයේ කියන එක බැහැර කරන්න සිද්ධ වෙනවාමයි. ඔය කියන අනිත්‍ය කියන සංඥාව භාවිතා කරන්න සිද්ධ වෙනවාමයි චිතුවිල්ලකින් පාවිච්චි නොකළා වුණාට. ඉතින් ඒක හන්ද හොඳම දේ තියෙන්නේ අර වගේ බුදු සහැල්ලු කමකට ආවනම් ඒ කියන හැටියට ඒක හොඳට ඉගෙන ගන්න එක. හැබැයි ඊළඟ වතාවේදී භාවනාවට වාඩි වෙන්න නාකයි මෙහෙම තැනකට මම අදත් යනවා ඊයේ ගිය හන්දත්. මොකද ඒක එතකොට ප්‍රාපෘත්වයක් අරගෙන යන ගමනක් වගේ වෙනවා. හරියට බෑක්පැක් එක මේ කොන්දේ ගැට ගහගෙන වතුරට පැනනා වගේ වෙනවා මේ පීනා. ඒක ගිලෙන් හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා බලාපොරොත්තු පැත්තකින් තියලා අර පරණ පුරුදු විදිහට භාවනාව හොඳට ත්‍යාකාරව අර කරගෙන ආපු විදිහටම කරගෙන යන එක හොඳ තියෙන්නේ. සිහියට ප්‍රධාන තැන දීලා එහෙම වුණාම අපි සබහා ධර්මයේ අනුමත කරන අය බවට පරිවර්තනය වෙන්නේ. එහෙම වුණාම ඔබතුමිය කිව්වා වගේ සාමාන්‍ය ජීවිතය තුළ අපි නිකන් ඉන්නකොට අපේ හිත අපිට අර අපේ හිතේ ක්‍රියාත්මක කරවන්න දෙයක් නැතුව තිබිච්ච කාලෙදී හිත නිකම්ම අපිව දුකට ඇදලා දාන සිතුවිල්ලකට ගෙනල්ලා නතර කරනවා. අපි ඒක කල්පනා කරලා මෙනෙහි කරලා වරුද්දක් තියෙනින්ද ඒකේ විදිහටම කල්පනාව යන්නත් පුළුවන්. නමුත් දැන් මේ හැම එකක්ම සිහියට ඒ හැම එකක්ම හෝ කීපයක් හෝ සිහියට ගන්න පුළුවන් කමක් තියෙනවද? දැන් අපිට රැකවරණය සැලසෙන්න පටන් ගන්න විදිහේ මොකක් හරි එකක් අපේ ගාව සකස් වෙන්න පටන් ගන්නත් පුළුවන්. ඉතින් ඒක හන්දා ඒ ඒ විදිහට ඒ කටයුතු ටික කරන එක බොහොම හොඳයි. කියලා මම කියනවා. ඒ වගේම අර ශරීරය තුල අර දැනෙන කාරණේ ගැන කිව්වොත් එහෙම ආපස්සට එන එකත් එක්ක හිත ශරීරයෙන් නික්මෙන විදිහ සහ ආපස්සට ශරීරයට එන විදිහ ගැන හොඳට හොඳට ඉගෙන ගන්න බලන්න මේක ඒකට දැනුවත්වම ඉතින් යන්න දැනුවත්වම ඒකට එන්න පුළුවන් වෙන තරමට වෙනකම් සිහිය දියුණු කර ගන්න බලන්න. එතකොට උත්මේටම තේරෙවි ওই නිෂ්ප්‍රභා වෙන කොටස් තියෙන්න පුළුවන් සහ නිෂ්ප්‍රභා නොවන කොටස් තියෙන්න පුළුවන්. ඕකේ නිෂ්ප්‍රභා නොවන කොටස අල්ලගන්න වෙන්නේ අතරම කියනවා නම් අසුකාලීනව අපේ අපිට ශාරීරිකව දැනෙනවා නම් ශරීරයේ රළු හැටියට හරි තද හැටියට හරි ඒ ටික අපි මූලිකව ස්පර්ශ නොකරපු කොටහක් වෙන්න පුළුවන් කොටකට. ආන් ඒකින්ද ඒ වගේ කොටස් ටික නැවත නැවත බලන්න, මෙනෙහි කරන්න බලන්න, ස්පර්ශ කරන්න බලන්න. ඒකේ රහස අහුවෙන්නේ අපිට භාවනාව කරගෙන යද්දී අපිට ආනාපානෙට වඩා ශරීරය නම් තේරෙන්නේ ඒක ඉන්දිය තමයි. එහෙනම් ඒ වෙලාවේ අපි ශරීරය දැනගන්න එකයි සිදු කරලන්ට හොඳම දේ කියලා. ඔබ තමාර සූද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ආන්ගේ විදියට පුහුණු කරගෙන යන සාමාන්‍ය ජීවිතය තුලත් ওই කියන කටයුතු බොහොම සාර්ථකයි කියලා තේරෙනවා. ඒ විදියට කටයුතු කරගෙන යන්න බලන්න. එහෙම වුණාම ඔයත් ඔය ඇත්ත තුලම රැකවරණයක් සලසා ගනීවි. ඔය ඇත්ත තුලම නිදහසක් සැනසීමක් සකස් කර ගනීවි. ඔය ඇත්තම ඉගෙන ගනීවි. අපිම දුක ඇති කරගත්තා. ඔය ඇත්ත ඒ දුක ඇති කරගන්න මෙහෙම මෙහෙම හේතු තිබ්බා. නමුත් දැන් ඒක පාවිච්චි කරන්න උවමන නැහැ. ඊට වඩා ජීවත් වෙන්න තවත් හොඳ ක්‍රමයක් තියෙනවා හෝ හොඳ ක්‍රම තියෙනවා කියලා. ඒ වගේ ක්‍රම භාවිත කරන එක හොඳයි කියලා මම මම මොකද කරන්නේ? භාවනාව මෙහිමිට කරගෙන යමු. පුළුවන් තරම් සතිය තවත් දුරටත් දියුණු කරගන්න බලන්න. අර අර සමහර සමහර කොටස් තියෙන්න පුළුවන් අර අපි එච්චර හිතන්නේ නැති වගේ ඒවා. ඒවා අර මම ප්‍රශ්න කරලා හැව වගේ කාරණා. ඒ වගේ දේවල් නම් තව ටිකක් හාරවුසල ගන්න බලන්න. මොකක්ද මේ අතර තිබිච්ච අතරේ කොහොමද මට තේරෙන්නේ අන්නේ ආකාරයට ඒ වගේම තමයි මොකද ඒ ඒ ආශ්‍රයෙන් තමයි අපිට තේරෙන්නේ මේ ධාම අපි කොයිතරම් දුරට භාවිතා කරනවද කොහොමද කියන්නේ ඉතින් බොහොම සන්තෝෂයි ඒ විදිහේ කමඨාන් වාර්තාව. බොහොම සතුටුයි. ධර්මං සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ආමිරස්මයි. ධර්මං සරණයි. මගේ කමඨහන් වාර්තාව දවසේ එදිනෙදා වැඩ කටයුතු කරන විට හැකි සෑම අවස්ථාවකම සතිමත්ව කටයුතු කරනවා. ගේ අතුගාන විට පොස්සල්ලන අවස්ථාවේ දැනෙන ස්පර්ශය අතුගාන විට දැනෙන සලු බව සමහර අවස්ථාවල දැනෙන සිනිඳු බව හා ශබ්දය නිරීක්ෂණය කරනවා. මල් කඩන විට ඇහෙන ශබ්දය, මල්වල සිනිස් බව, වර්ණයේ හැඩය හා පියකරු බවේ වෙනස්කම් දක්මින් මල් පිළිවෙලට විපත්තියකට අසුරනවා. උදෑසන තේ සාදන විට කෝප්පසේ දීමේදී දැනෙන ස්පර්ශයේ වතුර අල්ලන විට දැනෙන සීතල බව තේ සැදු පසු කෝප්පය අල්ලන විට දැනෙන රසණය නිරීක්ෂණය කරනවා. තේ බොන විට එහි දිවට දැනෙන රසය හා ප්‍රශ්නයත් උගුරෙන් පහළට යන විට දැනෙන ශබ්දයක් නිරීක්ෂණය කරනවා. භාවනා කිරීමෙන් පසු තේ පානය කරන නිසා සිහියෙන්ම තේ පානය කර ටික වේලාවක් යනතුරු වාඩි වී භාවනාවේදී සිදුවීදී සිදූ දේ මෙනෙහි කරනවා. බුදුන් අඳින විට කියන ගාථාවල අර්ථය සිතෙන් මෙනෙහි කරමින්ම සතියෙන් ක්‍රියා කරනවා. ඒ සාමාන්‍ය දවසේ කරනකොට තවත් ඉතින් පුළුවන් අවස්ථාවවල දත් මදින විට ඒ වගේ සතියෙන්ම ක්‍රියා කරනවා ස්වාමීන් වහන්සේ. සුපුරුදු පරිදි උදේ සවස බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව නිහඬව බලා සිටිනවා. සිතුවිලි ආවත් සිත පිටතට ගොස් නැවත ඉබේම කය තුලට පැමිණෙනවා. පිටතින් ශබ්ද ඇහුණත් ඒ වයින් බාධාවක් දැනෙන්නේ නැහැ. නොදැනීම ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනෙන්න ගන්නවා. සමහර වේලාවල හුස්ම රැල්ල නොදැනී යනවා. ක්‍රමයෙන් සිත සංසුන් වී කාය නොදැනෙන බවක් දැනෙනවා. මේ ආකාරයට සිටින විට සිතේ හා කයේ සැහැල්ලු බවක් දැනෙනවා. සමහර දිනවල සිත සංසුන් වී ටික වේලාවකින් ඒ තත්ත්වය නැති වී කය දැනෙන්න ගන්නවා ඒ විට කය පුරාම සිත යොමු කරන විට කය තුලට තුල විනිවිද යන ආකාරයක් දකිනවා. හදවතේ ගැස්ම දැනෙනවා. සමහර විට සුළු වේදනාවන් කය තුලින් ඇති වී කය පුරාම ගමන් කර ඒවා ඇඟිලි තුඩු වලට පවා ගමන් කරනවා වගේ දැනෙනවා. මේ ආකාරයට ටික වේලාවක් සිටින විට කය සාමාන්‍ය ආකාරයට දැනෙන්න ගන්නවා. මේ ආකාරයට විනාඩි 45ක් පැයක් පමණ භාවනාවේ යෙදෙනවා. සමහර දිනවල සිත සංසුන් නොවන අවස්ථාද යෙදෙනවා. මේ කුමන ආකාරයට භාවනාව සිදු වුණත් උපේක්ෂා සහගතව ඒ කටයුතු වල යෙදෙනවා. එච්චරයි ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. ඔය කියන විදිහත් එක්ක මේ සන්තෝෂදායකයි. අම මොකද හිතන්නේ මූලිකව අර ඒ කාලෙට වඩා මේ කාලෙත් එක්ක සංසදල බලන භවනා ගැන මොකක්ද හිතන්නේ? ආ සතුටුයි ස්වාමීන් වහන්සේ. ඒ කාලේ මම අර බලෙන් හිත සංසුන් කරන්න උත්සාහ ගන්නකොට අර ඔළුව හෙල්ලෙන ගතිය, ඔළුව රිදෙන ගතිය, ඒ වගේ දේවල් දැන් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් සතුටින් කරගෙන යනවා. එහෙමයි. එතකොට බලන්න අපේට දැන් සිද්ධ වෙන දේවල් අර ඔක්කොම ටික පිනිපිනි දැක දැක සිද්ධ වෙන බවක් තේරෙනවා. එතකොට මේ දේවල් වලින් ඇත්තම කියනවා නම් අම්මේ අම්මා බැලුවත් එහෙම ඒ කාලෙට වඩා ඔබතුමීගේ සාමාන්‍ය ජීවිතේ පවා මේ වෙනකොට කරුණු කාරණාවන් වලට දක්වපු ආකල්ප යම් කිසි විදිහකට වෙනස් වෙන්න පටන් අරගෙන ඇති. ඒක හේතුව තමයි ඔය සාමාන්‍ය ජීවිතයේ අපි හිතමුකෝ අපි එකක් කරන්න වුණොත් එහෙම ඒක කරලා මිසක් පස්ස බලන්නේ නැහැ අන්න එහෙම එකක් තිබ්බා කියන්නේ ඕකෝනේ මොන જાතියින් හරි කරන්න ඕනේ කියලා. ඒක කළ යුතුමයි. එහෙම කියන තැනක අපි හිටියා කියන්නකෝ. ඊට වඩා භාවනාව තුළ අපි ඉගෙන ගන්නට උනහම නෑ ඇත්තටම මට උමනාම එක කරන්න බෑ නමුත් කරන්න පුළුවන් දේ කළා නම් ප්‍රශ්න හරිනවා කියලා. එතකොට අපි දැන් අපේ හිත තැම්පත් වෙගෙන යන්නේ ඒ පැත්තට. අපි අපි මේ ගලාගෙන යන්නේ ගමන් කරගෙන යන්නේ ඒ පැත්තට. එතකොට අර භාවනාව තුළ අපිට පෙන්නුවේ එළියට අරගෙන අරන් අරගත්ත අරගන්ට පුළුවන්කම හම්බ වුණේ අපේ අභ්‍යන්තරයේ තියෙන අපේ සංසාරික සත්‍ය කතාව. සංසාරික සත්‍ය කතාව තමයි ඒ දෙයක දෙයක් කරන්න වුණාම මේක කොහොමද කරන්නේ? කොහොමද මොන જાතින් හරි කරන්නේ? අන්න උදාහරණයක් ඇරෙන්න මේ කියන්නේ හොඳේ. උදු මේ ගැන කියන්නේ නෙවෙයි. උදාහරණයක් ඇරෙන්න. එතකොට අපි භාවනාව තුළ අපි අර හිතේ අභ්‍යන්තරයෙන් නැත්නම් හිතේ ගැඹුරට ගියහම ඒ කියන දේ ස්පර්ශ කරලා අපි එතන හදාගත්තා නම් සාමාන්‍ය ජීවිතය තුල පවා තියෙන බොහෝම කාරණාවන් වලදී අපිට නිදහස් සාමකාමීත්වය කියන එක ලැබෙන්න පටන් ගන්නවා. ඒකයි මේ සතර සතිපට්ඨානය කියන එක ගැන කියනකොට අර තියෙන්නේ අර දුක්ඛ දෝමනසාන අටංගමය ඊට කලින් කියනවා මොකද්ද ශෝක පරිදේ මොකද කියන්නේ ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ සත්‍යානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනසාණං අත්තංගමයි ඒකවල මේ ඒ තියෙන හැම එකක්ම සාමාන්‍ය ජීවිතය තුළ තියෙන ප්‍රශ්න හෝ භාවනා ලෝකයේ තුළ තියෙන ප්‍රශ්න කියන මේ හැම එකක්ම විසඳෙන්නේ දැන් ඊට කලින් අර භාවනා දෙකින් කිව්වේ කිව්වේ ඒ ඒ ඒ කාලේ තිබිච්ච දේවල් වලින් දැන් ගොඩක් ලොකු ලොකු නිදහසක් ලොකු සාමකාමීත්වයක් ලොකු ලොකු බැහැරවීමක් තියෙනවා ලොකු අතහැරීමක් තියෙනවා කියලා. ඒ දුක පැත්තකින් තියලා ඊට වඩා මේ ජීවිතය තුළ ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහේ වෙනම රටාවක් තියෙනවා. අලුත්ම ලෝකයක් හම්බ වෙලා තියෙනවා. අපි හිතුවේ නැති විදිහේ අලුත් දූපතක් අපිට ලැබිලා තියෙනවා. අලුත් ගොඩබිමක් හම්බ වෙලා තියෙනවා. අන්න ඒ වගේ ස්වභාවයකටයි අපි මේ යන්නේ. එතකොට මගේ ආරාධනාව තමයි ඔයයන්ට සිහිය දියුණු කරන්න පුළුවන් හැම වටපිටාවම කවර් කරන්න. හැම වටපිටාවම ආවරණය කරන්න බලන්න. භාවනාව තුළ ඔබතුමයන්ට ඔයයන්ට අපිට මේ කිව්වා වේදනාව පටන් ගත්තොත් ඒක ඇඟිල්ලේ කෙළවරට දක්වා යනවා කියලා. හරියටම හරි. ওই වගේමයි යන්නේ. තව ටිකක් ඔයත් එක්ක හිතියොත් එහෙම වේදනාවත් එක්ක හිතියොත් එහෙම ඔබට පිට තේරෙන්නේ අපේ ඇඟේ තියෙන මොකක් හරි සීතලක් දැනෙනවා කියන්නකො හරි අර හදවත ඒ තියෙන ඒ දේහ වල හරි මොනවද හරි තියෙන සීතලක් එක ගියා නම් ඊළඟට අපිට යන්න පුළුවන් ওই සීතලත් එක්කම මුළු ඇඟ පුරාම ඊළඟට හුස්ම යන එකක් තිබ්බනම් ඒ හුස්මත් එක්ක යන්න පුළුවන්. අපි කියන්නකෝ යම් වෙලාවකදී අපිට ඔය රළු ස්වභාවයක් අහුණා කියන්නකෝ අස්ති වගේ නේද යටකට වගේ. ඒත් එක්ක යන්න පුළුවන් කමක් හම්බෙන්නේ. අන්න ඒ වගේ යන්න මේ ශාරීරියේ තුල මේ ශරීර කූඩු අස්ති තියෙන මේ ලෝකයේ අස්ති තියෙන හැම එකක්ම අධ්‍යයනය කරන්න බලන්න. ඒ හැම එකක්ම විනිවිද යන්න බලන්න. ඒ හැම එකක්ම විනිවිද යනකොට අපිව ඒ එහෙම විනිවිද යන්න නම් හිත තැම්පත් කරගන්න සිද්ධ වෙවි. වගේ මේ විනිවිද යෑමත් එක්කම අර ඒ විනිවිද ඇත්තම අපි අරන් යනවට වඩා ඒක අරන් යවෙන ඕගේ තැනකට එවි. ඔන්න ඕකත් එක්ක අපි ඉගෙන ගන්න ගන්නේවි මේවට අපි අපේ හිත අස්සේ තියෙන අර අනුසේ වගේ කෙලෙස් මොනවද තව කියලා. උදාහරණයක් හැටියට කියනවනම් ශරීරයේ මුරුදු සහැල්ලු වෙන්න පටන් ගත්තා නම් හිතන්නකෝ අපිට උමනාවක් තියෙන්න පුළුවන් අම්මේ ඒ මෘදු සැහැල්ලුව කියන එක විඝාට හදාගන්න. මේක මහලුකු කෙලෙසයක් නෙවෙයි මම පිළිගන්නවා. ඒ වුණාට තාම තිබෙන කෙලෙසයක් තමයි. මොකද මේක විඝාට ඉවරයක් කරගන්න ඕන කමක් වෙලා තියෙනවා. අන්න ඒ වගේ එකක්. නමුත් මේක අර ඇති වෙවි පවතින දින අන්න හිම ස්වභාවයකට අපිට හිත ගන්න පුළුවන් නම් අන්න දස්සකම් තමයි මේ. එතකොට මේ වගේ හැදෙන්නේ මොනවද? මේ වගේ එළියට එන ගුණාංග වෙන්නේ මොනවද? අර ඉවසීම කියන ලක්ෂණ ටික තමයි. අර අර අර අනුරුද්ධයන් වහන්සේ කියන අර යථාලාභ සන්තුට්ඨි කියලා කියන අර ලැබෙන දේ සැනසෙනවා වෙන දෙයක් ප්‍රාර්ථනා නොකරනවා කියන අන්නේ වගේ අදහස් ටික තමයි යන්නේ. එතකොට මේ යන්නේ ඒ ඒ වගේ පාරක්. මම හරි සන්තෝෂමාද කන්ට්‍රෝල් කරගෙන. ඉතින් ඒ ඒ ඒ වගේ පැත්තකට අපේ හිත මෙහෙ වෙන එක හොඳයි. ඒත් එක බලන්න සාමාන්‍ය ජීවිතය තුළ ඔබතුමිය ස්පර්ශ කරපු කොටස් තියෙන්න පුළුවන් වගේම ස්පර්ශ නොකරපු කොටස් තියෙන්න පුළුවන් වගේම ඕක මනස හරිම සූක්ෂමයි. එයා සාමාන්‍ය ජීවිතය තුළදී හරි භාවනාව තුළදී හරි ඒකාකාර විදිහට යම් කිසි දෙයක් පාරතුම් පාරක් වුණොත් එහෙම ඒක ඒකට ඒ කියන්නේ නොසලකා හරින විදිහේ තැනකට හිත යන්නත් පුළුවන්. අනේ කොහෙන්ද? ඒ වගේ ඒ වගේ නිදහස් වෙන්න පොඩ්ඩක් බලන්න ඕන. ඒක ඒක ගොඩක්ම වටින දෙයක්. ඉතින් ඒ ඒට පරිබාහිරව ගත්තාම භාවනාව හොඳට සිද්ධ වෙගෙන යනවා. දැන් ඔයත්තන්ට තේරෙනවා ආනාපාන සති සූත්‍රය කියන එක මුල ඉඳලා පටන් ගත්තාම ගානට සිද්ධ වෙගෙන යන්නේ. අපිට කරන්න තියෙන්නේ සිහියට ප්‍රධාන තැනක් දීලා සිහියේ තියෙන ලක්ෂණ ටික දිනු වෙන විදිහට හිත යොමු කරගන්න විතරයි. අනිත් ඒ කොහොම ටික ඉගෙන ගන්න තියෙන දේවල් මේක වෙන්නේ මෙහෙමයි, ආයෙනම් මෙහෙමයි, ආයෙනම් මෙහෙමයි ආගේ ආකාරයට. ඉතින් භාවනා මේක කරගෙන යන්න. මට මතකයි අපි මුල ගෙහිච්ච මීට මාස දැන් මාස කීපයක් වෙනවා. ඉතින් දැන් මේ මාස හතරක් පහක් වෙනනේ. ඔය වගේ කාලෙදී මුලම අම්මා කියපු දේවල් වලට දැන් කියන්නේ උත්තර වෙනස්. පරිසතුට වෙන එක සම්බන්ධයෙන් ඕ ඒක සම්බන්ධයෙන් ඉතින් ඒ එහෙම කිව්වේ නැති වුණාට ඒ කියන්නේ ඒ අදහස් ඒවා නොසලකා හදලා එකක් නෙවෙයි මේකේ වෙන්න නැත්නම් විහිත් වලින් කියන්නේ ඊට වඩා අපිට හම්බෙලා තියෙනවා දුකක් සංසාරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් අලුත් අලුත් බිමක් අලුත් ලෝකයක් වගේ එකක්. ඉතින් ඒක තුල අල්ලගන්න දෙයක් නෑ ඇත්තටම කියනවනම් ඒක හඳා ওই විදිහට අපි පුහුණු ඔව් ඒ ටික ඒ විදිහට අපි එහෙම කරගෙන යන්න බලමු. හොඳයි මේ ඔව් මම හිතනවා ඔබතුමිය අදහස ගන්නට ඇති කියලා සරල විදිහට. එහෙමයි. එහෙමයි. අවසානයේදී යන්නේ ඔයතෝ ඔයතෝ දැන් අර කාන්තියම වුණා මේක කරනකොට බලන්න මේ දැන් ඔයත්ෝන්ට තේරෙනවා කමටහනේ මොකක්ද මොකක්ද මේකේ සකස් වෙන්න ඕන තැන කියලා. තේරෙන්න ඕන. එතම කියනවනම් මම ඒකයි කියන්නේ අර මෙදාවි සරණ යන්න බෑ ඕගොල්ලෝ කවදාවත්. මම ඒකට විරුද්ධයි. එහෙම වෙන්න විදියක් නෑ කොහොමටවත්. ඔයත් අපිට තියෙන්නේ බුදුරන් වහන්සේ ධර්ම රත්නය සහ සංඝ රත්නය සරණ විතරයි. එතකොට ඒ සරණ හැරෙන්න වෙන සරණක් අපිට නැහැ. මේ කියලා දෙන්නේ ධහම ගැන විතරයි. එහෙම වුණාම ඔයත්න්ට අර අර අපි අර දූපත වුණාම Tamanට Taman දූපත වෙනකොට ඔයයන්ටම තේරෙන්න ඕන මේකේ කොහෙද මම අතරම කියනවනම් මට පොඩ්ඩක් හරි මිස් වෙච්ච තැන කොහේ හරි පැටලවිච්ච තැනක් තියෙනවද අවුල් සහගත වෙච්ච තැනක් තියෙනවද කියන එක Tamanටම තේරෙන්න පටන් ගන්නවා සිහියට පිසිද්ධ වෙන්න. ඒකින්ද සිහිය දියුණු කරන එක කොහොම නෙවෙයි මොන තාලෙන් කරන අතර කරන්නේ. බෙල්ල කපනකොට කමන්නේ කියලා කියන්නේ සිහිය දියුණු කරගන්නවා කියලා කියන්නේ. <laughs> ඒ කරන්නේ මේ ඒක ඒක ඒ තරමට විශේෂයි සුවිශේෂයි යම් බොහොම සතුටුයි ඈ මේ සානංශ බොහොම පිං පෙරුවන් සරණයි මම පොඩ්ඩියට ලියලා තියෙනවා මට ස්වාමීන් වහන්සේට ප්‍රමාද වෙනවා නම් කමක් නැහැ වෙනද වගේම තමයි මාගේ අත්දැකීම් මම ඊළඟ සුමාන ඉදපත් කරන්නම් ස්වාමීන් හා මම තමයි හැමදාම භවනාවෙන් පස්සේ ඔයත් හැමෝම ඔව් අනිවාර්යයෙන්ම අද කලේ මොකක්ද කියන එක මතක් කරගෙන නැගිටින්න කලින් හොඳේ අද මම මොකක්ද භාවනාවට කළේ ඒකයි අතිශයම වැදගත් වෙන්නේ. මොකද ඒකේ අංශය තමයි සංසාරගත අපේ හිතේ තියෙන වැඩපිළිවෙල තේරුම් ගන්න. අන්හාව අපි පටලවන විදිහ. ඒකෙින්න හැමදාම භාවනාව තුළ ඒ සිද්ධ වෙච්ච දේවල් අතිශයම තීරණාත්මකයි. ඒක නම් මම පැහැදිලිවටම කියනවා. අපි මොන මොන ප්‍රමාණයේ ඉන්න කෙනෙක් වුණත් කමන්නේ අරගෙන බලන්න පහුගිය දවසේ ඔය රන්දිනිය මතේ ධර්ම සාකච්ඡා කරනකොට කිව්වා මම දැන් කොටිතයන් වහන්සේද කොහෙද උන්වහන්සේ කියනවා මේ ඔය ප්‍රතිවේක්ෂාව ගැනම වෙනම රහතන් වහන්සේ මේ කියන්නේ. එතකොට බුදුරජාණන් අපගේ ඇත්තෝ කොහොමත් මේක කරන්න ඕන. රහතන් වහන්සේලාට ප්‍රතිවේක්ෂාව ගැන කියනවා නම් උන්වහන්සේලාත් ඒකක් ගැන කරනවා නම් අපි ගැන කවර කතාවක්. ඉතින් ඒක හඳාමේ අනිවාර්යයෙන්ම භාවනාව තුළ විශේෂයෙන් භාවනාව තුළ තමන් මොකද්ද කරේ කියන එක මොකක්ද උනේ කියන එක මතක් කරගන්න. ප්‍රශ්නයක් නැහැ නිින්ද ගියා නම් ප්‍රශ්නයක් නැහැ කාමයට හරි, රාගයට හරි, දේශයට හරි මොහේට හරි හිත ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට හිත ගියේ කොහොමද? ඒ වගේ කොච්චර වෙලාවක් හිටියද ආපහු එන්න පුළුවන් වුණාද? දැනුණාද? නිින්ද ගියාද? නිින්ද ගියාට පස්සේ මොකද්ද හේතුනේ? නිින්දට දක්වපු ආකල්ප මොනවද? ආන් ඒ ටිකයි එළියට ඇදලා ගන්න. ඒකේ අස්සේ තමයි තියෙන්නේ අපි මේ සංසාරයට කැට ගහලා තියෙන ගැට ටික තියෙන්නේ ඔක අස්සේ. අන්න ඒ ටිකට අල්ල ගන්නවා. ඔව් ඒකෙන්ද ඔයතෝ තමන්ගේ ඒ කියන භාවනාව තුළ ලැබෙන ඒ ඒ අත්දැකීම පිහිට කරගන්න පටන් ගන්න. මොකද ඒ එතන තමයි අර තමන්ට තමන් සරණ වෙනවා කියන එකට අපි චිතු. බොහොම සන්තෝෂයි. කොහොමද මේනම් අපි විදිහට කටයුතු ටික කරමු. කොහොම නමුත් ඔයත් පුරුදු කරන්න බලන්න භාවනාව තුළ සිහිය දිනු කරන්න බලන්න මොන මොන තාලෙන්වත් ඒක අයින් කරගන්න හදන්න එපා. අපිට තියෙන එකම එක රැකවරණය නිදහස නම් ඒක තමයි අතරම කියන ත්‍රිවිධරත්නය තමයි තෙරුවන් සරණ තමයි අපි කියනවා දෙයයන්ක පිටයි කියලා තෙරුවන් සරණයි කියලා කියනවා ඒ වුණාට ඒ තෙරුවන් සරණ කියන එකෙත් අර්ථය හරියටම අල්ලන් ගත්තොත් එහෙම ඔය කියන සිහි දියුණු කිරීම තුලම තමයි තියෙන්නේ මොකද සතාධිපතයෝ සම්බේ ධම්මා කියලා කියන්නේ අරගෙන බලන දේශනාව උනත් සිහිය තමයි අධිපති වෙන්නේ හැම ධහමකටම හැම ධර්මතාවයකම ඒකින් හින්දා ඒ දෙයට ප්‍රධාන තැන දෙන්න බලන්න ඊළඟට අර අහිංසක යෝජනාවක් ආවා අර මම ඔයත්තට කතාවක් කිව්වා group එකට දැම්ම මේ මොකද ටිකසෝගතව සජහනා කරනවා කියන මම ඇත්තට මේකට හා වුණා මොකද මාත් ඉර වෙච්ච වෙලාවල් වලදී අවසානයේදී කරන්න දෙයක් නැති වුණාම මතක් වුණේ බුදුරජාණන් වහන්සේ විතරයි උන්වහන්සේගේ ගුණ ටික මතක් කරලා තමයි හිත හදාගත්තේ වගේම දහස් වෙන පටන් මොකද මම අනපානේ ගොඩක් ලොකුට හිර කරගත්තා ඉතින් ඒකේ අවසානයේදී මට උත්තරේ ඔය සතිය කියන එක අහුවෙන්න කලින් මං කරේ මගේ භාවනා අරමුණ වෙනස් කළා. වෙනස් කරේ වෙන මොකක්වත් නෙමෙයි භාවනාවට වාඩි වෙලා ඉතිවිසෝ කතාව කියනකට සහ අසුභෝයි කාරණාව 30 ගාන මෙනෙහි කරනකට ඉතින් ආනපන බලන්නේ නැතුව පස්සේ කොහොම හරි සිහිය කියන ඒ අදහස කොහෙන්ද මන් දන්නේ ඒ එළියට එන්න පටන් ගත්තා ඒකත් එක තමයි මේ මේ මේ දැනට අද වෙනකොට දැන් කතා කරගෙන යන්නේ ඉතින් අර ඒක ආරාධනාවක් ආපු හන්දා මමට හිතුණා ඔයයන්ටත් එක කියන්න ඕන කියලා ඔයතර සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරද්දී සිහි පුරුදු කරන විදිහක් ගැන අපි කතා වුණා. ඔයත්ගේ කමටහන් වර්තාවලත් ඒව තියෙනවා. ඒ වගේම ඒ අතර කාලය තුලදී අපිට අර නිකන් හෝ හිතෙනවා නම් හෝ හිතන්න ඕන නම් දැන් අපිට හිතන්න අලුත් දේකුත් තියෙනවා. අර ලෝකෙට ලොකු සේවයක්කුත් වෙනවා කියලා ඒත්ත් අදහසකුත් තියෙන හින්දා අපිට ලොකු ලොකු පිරිවරකුත් තියෙනවා. අතරම තියෙනවා නම් දැන් ඊයේ මම හිතන සාකච්ඡාවක් තිබ්බා. ඒකට 100 ගානක් එකතු වෙලා හිටියේ 100 200 මන්ද. ලෝකෙ පුරාම. ඉතින් හැමෝම එකතු වෙලා විචිවිසෝගතව සත්‍යයනා කරනවා නිකන් ඉන්න වෙලාවට. ඒකට රාග දෝෂ මොහ වලට හිත යනවට වඩා මෙහෙම එකක් මෙනෙහි කරන එක මම හිතනවා සාර්ථක වෙයි කියලා. ඔයත්න්ට ආරාධනාව ඒකට එකතු වෙන්න කියලා. හැමතක් කියනවා නම් කොච්චරක් සත්‍යයනා කළාද කියලා. ඒක ගෲප් එකකට මෙසේජ් එකක් හැටියට දාන්න. ඒක අපි බොහොම සතුටින් අනුමೋದනා වෙනවා. ඒක පැත්තකින් ඒක ලොකු අර තල්ලු කිරීමකුත් වෙනවා අනිත් අයට. ඒක බොහොම හොඳ දෙයක් ඉතින් ওই යෝජනා ටික තමයි මම ඔයයන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් එහෙමනම් අද අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරමු. සමාවෙන්න ඕන අර දුරකථන මාර්ග සම්බන්ධතා හරිනේ වුණාට. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ ඉතිවිසෝගාකාව සජ්ජායනා කළ වාර ගන්න දාලා තිබුණු පින්තූරයක් එක්ක. ඒ පින්තූරයේ අදහස කුමක්ද කියලා දන්නේ නැහැ මම නම්. තේරුම් ගන්න අමාරුයි. එහෙම ඕකම අර මේ මං කර ඇටමාලයක් නැහැ. පස්සේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරා ඒ ඇටමාලයක් වෙනුවට තියෙන ඇප් එකක්. ඒක ඔය තියෙන ඔය ඔය ඔය මේ අර ඒ ගණන් කරපු වාර ගාන තමයි ඔය මේ වෙන්නේ. ඉතින් මං ඒක ඕක මෙහෙම මම කරන්නේ. උදේට නැගිට වෙලාවෙ ඉඳලා මම විවේකයෙන් ඉන්න වෙලාවල් වලදී උසස් ජහනක් ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් වැඩවල වෙලාදී නතර කරනවා ඊළඟට ධන කරන වෙලාවට ඒක කරනවා සමහරකට දීර්ඝ වෙන්නත් පුළුවන් සමහරකට කෙටි වෙන්නත් පුළුවන් කොහොම හෝ අවසානයේදී ඔය 1980 සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ අර අභිමතාර්ථය තියෙන්නේ ඒක සම්පූර්ණ කරපු වෙලාවට ආව මම කරන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ගෲප් එකටත් දානවා. වගේම ඕක මට යෝජනා කරපු අම්ම කෙනෙක් ඉන්නවා නික කියලා. ඒ අම්මටත් යවනවා වගේම ඔයත් ඔය දාලා තියෙනවා නම් අද මම මෙච්චර සජයනා කළා කියලා ඒ ටිකත් ඒ අතට දානවා. ඉතින් ඔය තියෙනවා මම ඇත්තම කියනවා නම් මේ ඇප් එකේ තියෙන අර ඒ පින්තූරේ <laughs> සමාවෙන්නේ මේ නොදන්නා කමට ඇහුවේ නෑ ඒක තමයි ඒක පැහැදිලි කරගත්ත හොඳයි මමත් ඔව් තව මට තියෙනවා තව ප්‍රශ්නයක් 108 වාරයක් ඒකේ මොකද්ද ප්‍රබලත්වය? ඒ වාර ගණනේ. හොඳ ප්‍රශ්නයක් අහන්න. ඔබ ඇත්තටම මම දන්න හේනිකොණායක හඳුරගෙන් වගේ ඇහුවොත් නම් කියයි යම. මම ඇත්තටම පාරේ ගැන එච්චර දෙයක් දන්නේ නැහැ. මොකක් හරි ඇති ඔබේ කතාවක්. මට තේරෙන්නේ නැහැ. අභිධර්මයේ පැත්තේ මොකක් හරි කතාවක් තියෙනවනේ 108ක. මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ. සමාවෙන්න මම දන්නේ. හරි ස්වාමීන් වහන්සේ. ඒවා හොයා බලන නිසා ඒකේ මම බලන්නේ එහෙමනම් ඒකේ බලයක් උපද්දවන්න ඒක හේතුකාරක වෙනවා දෝ කියන හැඟීමක් තුලයි මම ඒකේ මහන්නේ. ඕකනේ අර දැන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ආන් ඒ වගේ මොකක් හරි ඒ වගේ ඒකරාශීක මොකක් හරි එකක් ඇති මම ඇත්තටම මම ඒක ගැන දන්නේ නැහැ. සාහිඳ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නත් ඕනේ. නෑ අරට අවසර ස්වාමීන් වහන්සේ මම දන්න රංජනියක් දන්නා කියලා මම කොහේ හරි දැක්කා ඔය 108 කොයි විදිහටද හැදෙන එක මේ කොහේ හරි මේ තැනක ඔක නිකන් වර්ක් අවුට් කරලා කොහොමද වෙන්නේ කියන එක දාලා තිබුණා. මට හොයාගන්න පුළුවන් වුණොත් මම ගෲප් එකට දාන්නම් මේ. ඒක හොඳයි. කොහොමද? කොහොමද? හොඳයි නිමල්. ආ. දැන් මේ ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ අද අපේ ඇත්තට 20 වෙනි සැසිවාරයේ තමයි අපි මේ පවත්වන්නේ. ඉතින් අපේ මේ කුසුම ඔව් එහෙමයි. කුසුමක් ලෑස්තිලා ඉන්න විශේෂ පින් අනුමೋದනාවකුත් කරන්න. ඉතින් ඒ ආකාරයට එන අද අපි වැඩ අවසන් කරපු ඉතින් ඔබ වහන්සේ සතු සතු කුසුමම්මේ අවසරයි. ගෞරව ස්වාමීන් වහන්සේ අවසරයි. මේ මගේ අප සියලු දෙනාගේම පුණ්‍යානුමෝදනාවයි ගරුතර ස්වාමීන් වහන්ස අප බුදුපියාණන් වහන්සේගේ වහන්සේ දේශනා කළ වදාළ නිවන් මාර්ගයම වන සතර සතිපට්ඨාන ධර්ම මාර්ගය ගරු ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සතර සතිපට්ඨාන මාර්ග පෙළහරකින් ගමන් කරන මේ උතුම් ජූම් ධම්සභා මණ්ඩපයේ 20 වන පියවර වෙනුවෙන් වෙනුවෙන් ගරුතර ඔබ වහන්සේ වැය කරන මෛත්‍රී කුසලානුභාවයෙන් මෙතෙක් අප කිසිවෙකුට උරුම නො වූ පූර්ණ නිරෝගී සුවය සහ දිගාසිරි ලබමින් මේ භවයේදීම ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන් සැපම ලැබේවායි අනුමෝදානුපූර්වකව පින් අනුමෝදන් කරන්නේ අප පින් බරදායක පිරිස විසිනි. උපවාසයට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අත්තරන් දුර්ලභේ මයා ලද්දම් පුස්තප්‍රාණං නමස්සම්මාහං සාදෝ සීලවන්තං ගුණවන්තං සීලවන්තං ගුණවන්තං පුරිතං දුර්ලභේ මයා ලද්දම් පුස්තප්‍රාණං බුද්ධ පුත්තං නමස්සම්මාහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤත්තිත්තං අනුතරං දුර්ලභේ මයා ලද්දම් පුස්තප්‍රාණං නමස්සම්මාහං නමෝ මාතු සාදෝ සාදෝ මම ප්‍රේ ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙනාටම සරණයි ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි